භාවනාව පිළිබඳව දැන ඉගෙනගෙන තමන්ගේ ජීවිතයට භාවනාව සමීප කරගැනීමේ අදහසින් යුක්තව. පසුගිය දේශනාව තුළින් මෛත්‍රී භාවනාව පිළිබඳව අප හඳුනා ගන්නට යෙදුණා. මෛත්‍රී භාවනාව සෑම කෙනෙකුගේම ජීවිතයට ඊටාම වැදගත් වන ප්‍රබල ආනිසංසදායක වටිනා භාවනාවක්. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වික්ෂන් වහන්සේලාට එක සූත්‍ර දේශනාවක් දේශනා කරනවා. මේ සූත්‍රය තුළදී අනිකන්දෝපන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා සදහැතියන් දුන්න බුදුන් වරන්දලා නැතිනම් සදහැතියන් දෙන ප්‍රත්‍යවලින් යැපෙමින් නිවැරදිව තමන්ගේ ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණේ නොකරගත්තොත් ඉන් ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඒ සූත්‍රය තුළදී දේශනා කොට වදාරනවා. එතකොට මේ සූත්‍ර දේශනාව අහන 60000ක් පමණ භික්ෂුන් වහන්සේලා ලේවමන දැම්මාය කියලා කියනවා. ඒ වගේම බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ නිසාම මේ පැවිද්ද ලේසියෙන් කරන්නට පුළුවන්කම තියෙන දෙයක් නොවේය කියන අදහසින් සිවුරු හැර යන්නට ගියා බොහෝ භික්ෂුන් වහන්සේලා. මෙන්න මේ අවස්ථාවේදී බොහෝ භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාම සහ මේ ශාසනයට පැමිණෙන පිරිස අඩුවීම නිසාම භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේදී දේශනා කරනවා මහන්නේ හි විපාක එහෙම වුණත් යම් කිසි කෙනෙක් මොහොතක් නමුත් මෛත්‍රී ධානයක් වඩනවා නම් මෛත්‍රී සිතක් වඩනවා නම් ඔහු මිනිසුන් දෙන ප්‍රත්‍ය නොසිස්ස වළඳන්නට සුදුසු පුද්ගලයෙක් භික්ෂුවක් බවට පත් වෙනවාය කියලා මෛත්‍රියේහි ආනිසංස පිළිබඳව දේශනා කරනවා. අච්චරා සංඝාත මත්තම්පි භික්ඛවේ භික්ඛු මෙත්ත චිත්තම් භාවේති සෝ ඕවාද අචරිත්ත ඥානෝ ඕවාද පතිකරෝ සත්තු ශාසන කරෝ ආදී ලෙස භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අසුරු සනක් ගහන මොහොතක් නමුත් මෙත්ත චිත්තම් භාවේති මෛත්‍රී සාගත සිතක් මුළු ලෝකේ පුරාවටම පතරවන්නට සමර්ථ ලෙස වඩනවා නම් ඒ හේතුවෙන් ඒ කෙනා අචරිත්ත ඥානෝ අත්මහැරියා වූ ධානයේ සඳහා උත්සාහවත් වන කෙනෙක් සත්ව ශාසන කරෝ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනය කරන කෙනෙක් ඕවාදපති කරෝ භාග්‍යතුන් වහන්සේගේ අවවාදය අනුව හික්මෙන කෙනෙක්ය මෙන්න මේ ආදී ලෙස ඒ වර්ණනා කරන්නට යෙදුණා එතකොට අපට හඳුනා ගන්නට පුළුවන් මෛත්‍රිය කියන එක මොනතරම් ආනිසංසදායක මොනතරම් ප්‍රබල දෙයක්ද කියන එක පිළිබඳව මාථා යතානියම් පුත්තං ආයසා ඒක පුත්ත මනුරොත් ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං එතකොට යම් කිසි විදිහකින් එකම දරුවෙක් ඉන්න මවක් ඒ තමන්ගේ ඉන්න එකම දරුවා පිළිබඳව යම් කිසි මෛත්‍රී සාගත සිතින් යුක්තව ඒ එකම දරුවා ආරක්ෂා කරනවා නම් ඒ තමන්ගේ ජීවිතය පිළිබඳව සලකන්නේ නැතුව තමන්ගේ දෙවිගයත් දරුවා පිළිබඳව ඉතාමත් දෙවිහිමියන් දරුවාව ආරක්ෂා කරනවා නම් දරුවාගේ යහපත කැමති වෙනවා නම් මාන සම්භාවයේ අපරිමාණං අපරිමාණ ලෙස ඒ මෛත්‍රී සිත පතරවන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණ සියලු ලෝකයන් පිළිබඳව මෛත්‍රී සහගත සිත වඩන්නට ඒ සිත පතුරවන්නට කියලා. මෛත්‍රිය කියන එක බොහෝ විට දියුණු කිරීම තුළ ditta ධම්ම වේදනීයවම මේ ජීවිතය තුළදීම එහි ප්‍රතිවිපාක බොහෝ දිනකට ලබන්නට පුළුවන්කම තියෙනවා. ditthadamiyeහිම එහි ආනිසංස සාධනය කර ගැනීමෙහි හැකියාව තිබෙනවා. ඒකයි මෛත්‍රියේහි තිබෙන සුවිශේෂී භාවය බවට පත්වන්නේ. මෛත්‍රී සිතකින් යම්කිසි කෙනෙක් වාසය කරනවා නම් ඒ මෛත්‍රී සිත ඔහු එය බොහෝ කාලයක් ඔහුට හිතසුව පිණිස පවත්නා දෙයක්. මෛත්‍රිය කියලා කියන්නේ බොහොම සරල දෙයක් නෙමෙයි. මෛත්‍රිය කියලා කියන්නේ බොහොම ගැඹුරු දෙයක්. ඒකට හේතුව තමයි මෙත්තා සහගත භාවය යම්කිසි පුද්ගල ප්‍රත්‍යහසයක් යම්කිසි හිතවත් පිරිසක් විශේෂෙහි පවත්වන දෙයක් පමණක්ම නෙමෙයි. මුළු ලෝකය පිළිබඳවම මෙත්තංච සබ්බ ලෝකස්මි. එතකොට සියලු ලෝකයේ පිළිබඳව සියලු ලෝකයේ කෙරෙහි මෛත්‍රී සිත පැතිරවීම කියන එක सिद्ध කරන්නට පුළුවන්කම තියෙන්නේ සත්පුරුෂයෙකුටම පමණයි. අන්න ඒ නිසා තමයි මෛත්‍රී භාවනාව නිර්වාණය දක්වා දිවෙන භාවනාවක්. නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහාම ඒ මෛත්‍රී භාවනාව අපිට දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. අපිට හොඳම උදාහරණයක් විදිහට මෙත්ත සූත්‍රය දකින්නට පුළුවන්කම තියෙනවා. මෙත්ත සූත්‍රය. අපි හැම වෙලාවකදීම බොහෝ වෙලාවට නිතර සජ්ජායනා කරන සූත්‍රයක් තමයි මෙත්ත සූත්‍රය. කරණීය මත්ත කුසලේන යන්තං සම්පතපදං අபிසමිච්ඡ කියලා. එතකොට කරණීයං අත්ථ කුසලේන අර්ථ කුසලයා විසින් කරණීයං මේ දේවල් කළ යුතුයි. එතකොට මොනවද කළ යුතු වෙන්නේ? කර්මීය මත්ත කුසලේන යන්තං සන්ත පදං අபிසමෙච්ච යම් මේ ශාන්ත පදයක් අවබෝධ කරන්නට කැමැති අර්ථ කුසලයා විසින් සිද්ධ කළ යුතු දේවල් තිබෙනවා. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස සුවචෝ අස්ස මුදු අනතිමානී ආදී ලෙස ගත්තහම ඒ මෛත්‍රිය වඩන පුද්ගලයෙකු සතුව పూర్වයේහි දියුණු විය යුතු බොහෝ ගුණධර්ම පිළිබඳව හඳුන්වා දෙනු ලබනවා. එයාගේ ගති ලක්ෂණ කොහොමද වෙනස් වන්නට ඕනේ? එයාගේ චරිතය කොහොමද වෙනස් වන්නට ඕනේ? අන්න ඒ බඳු මනාකොට තමන්ගේ ජීවිතය වෙනස් කරගත්ත ධර්මයේ තුල පිහිටවාගත්ත ගුණවතෙකුට තමයි මෛත්‍රිය තුල මනා ආනිසංස සාධනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ මනාකොට ආනිසංස ලබන්නට පුළුවන්කම තිබෙන්නේ අන්න ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ දැන් භාවනාව ගැන කතා කරනකොට අපි ඒ කරුණු පිළිබඳව ගොඩාක් අවධානය යොමු කරන්න තියන්නේ නැහැ. හැබැයි ඒ ගතිගුණ පිළිබඳව ඔබ වෙනම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. මොකද මේ දේවල් එක්ක තමයි මේ භාවනාව සාධනය කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. මෛත්‍රිය දියුණු කිරීමේදී එහි පවත්නා මූලිකාංගයන් පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. මෛත්‍රී භාවනාව સિદ્ધ කරනකොට අපිට එහි පළමු පියවර හැටියට අපි පසුගිය දේශනාව තුළින් හැඳින්නුවා තමන්ට මෛත්‍රිය වැඩිම සහ සියලු ලෝකයටම මෛත්‍රිය පැතිරවීම කියන එක ප්‍රධාන වශයෙන්ම. එතකොට තමන්ට මෛත්‍රිය වඩන්නට කියලා කිව්වේ තමන්ව ආදේශකයක් හැටියට තබා ගන්නට අවශ්‍ය නිසා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ තමන්ට මෛත්‍රී කරන්නට කියලා. නමුත් අපි Tamanට මෛත්‍රී කරගන්නේ ඇයි මුලින්ම? අපි Tamanට මෛත්‍රිය පතුරවන්නේ දැන් කවුරුත් ලෝකය තුල Tamanට බොහොම ආදරේ Tamanට කැමති. ඒ Taman කැමති ස්වභාවය තමයි අපි අනිත් අයට ආදේශ කරන්නේ. තමන්ව තමයි හැම වෙලාවකදීම නිර්ණායකය විදිහට තබා ගන්නෙ. ඒක තමන් ලෝකයේහි තමන් පිළිබඳව කල්පනා කරනකොට Taman දුකට අකමැති නම් මම වගේම ඒ අයත් දුකට අකමැති නේද? මම බැනුම් අහනවට අකමැති නම් ඒ අයත් අනේ බැනුම් අහන්නට අකමැති නේද? මේ විදිහට අත්තානං උපමං කත්වාන හනෙයන ධාතයේ කියලා දක්වන්නේ තමාවම උපමාවට අරගෙන අනිත් අයට ඒ උපමාව පැමිණවීම තුළ නහනෙයන ඝාතයේ අනුන් පීඩාවටපත් කරන්නට අනුන් නසන්නට අනුන් ඝාතනය කරන්නට පෙළඹෙන්නේ නැහැ කියන එක. ඒ නිසා තමන්ව උපමාවට ගැනීම කියන එක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දෙයක්. ඒ පෙළෙහි පිහිටා තමයි තමාට පළමු මෛත්‍රී කරගන්නට කියලා කිව්වේ. ඒ කියන්නේ ඉස්සෙල්ලම තමන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන පොදු වාක්‍ය. එහෙම නැත්නම් මෛත්‍රිය පිළිබඳව තමන්ට හැඟෙන ඕනෑම දෙයක් මේ මෛත්‍රී භාවනාව සඳහා පාදක කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ දැන් එක නිශ්චිත වචන ටිකක් ඇත්තේ නෑ මේ මේ වචන ටික විතරයි භාවනා කළ හැකි වචන ටික කියලා. ඒ නිසා ඔබට වඩාත්ම සමීප වෙන වාක්‍යයක් ඔබටම නිර්මාණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මනුස්ස సంతානය තුළ පවත්නා ඇවිලෙන කෙලෙස් සිතුවිලි එකින් එක අරගෙන ඔබට නිවා දමන ආකාරයට මේ මෛත්‍රී භාවනාව සකස් කර ගැනීමෙහි හැකියාව තියෙනවා. මෛත්‍රී භාවනාව සකස් කර ගැනීමේදී දැන් අර සමහර වෙලාවට ආර්ය මෛත්‍රී භාවනාව කියලා මේ සාමාන්‍ය මෛත්‍රී භාවනාව නෙවෙයි කියලා අපි දකිනවා ඇතැම් වෙලාවට නොඑක් විකෘතිනුත් ඉදිරිපත් වෙනවා සෝවාන් ඵලයෙන් නිරුක් වේවා සකුදාගාමි ඵලයෙන් නිරෝගී වේවා ඔහොම කියලාත් මෛත්‍රී භාවනාව වඩන්නට පිරිසක් උත්සාහවත් වෙනවා භාවනාව සකස් කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ විදිහටම සකස් කර ගැනීමම නෙමෙයි. දැන් සෝවාන් ඵලය ලැබේවා කියලා හිතන එක ප්‍රශ්නයක් නැහැ. සකදාගාමි ඵලය ලැබේවා කියන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම හිතුවා කියලා ඒ වචන ටික යෙදුණා කියලා ඒ භාවනාව ආර්ය භාවනාවක් බවට පත් වෙනවා කියන එක යෙදෙන්නේ නැහැ. ඒකත් සාමාන්‍ය මෛත්‍රියම තමයි. එතකොට මේ මෛත්‍රී භාවනාවේ භාවනා වාක්‍ය සකස් කරගන්නකොට ඔබට වඩා දැනෙන විදිහට ඒක සකස් කරගන්න. ඒ කියන්නේ දැන් වෛර නැත්තෝ වෙත්වා ඊට පස්සේ ඒ අය රාග නැත්තෝ වෙත්වා ද්වේෂ නැත්තෝ වෙත්වා මෝහ නැත්තෝ වෙත්වා මේ ආදී ලෙස උනත් ගැටලුවක් නැහැ. ඒක Tamanට වඩා දැනෙන විදිහට Tamanට වඩා ගෝචර වෙන විදිහට ඒ දේ පිළිබඳව අවධානයක් යොමු කරලා ඒ දේ සකස් කරගන්න හිතට වඩා ගැළපෙන විදිහට ඒකෙදි එකක් විදිහට නොවන විදිහටත් ඒ වගේම ගොඩාක් විදිහටත් නොවන විදිහටත් සාමාන්‍යයෙන් වාක්‍යයක් විදිහට ගත්තාම අපිට මානසිකාරය පවත්වන්නට පුළුවන් විදිහේ සිතුවිලි හතරක් පහක් වගේ ප්‍රමාණයක් වන විදිහට තුනට වැඩි පහක් පමණ උපරිමයේ තියෙන ඒ වාක්‍යයක් සකස් කර ගැනීම ඒක ප්‍රායෝගිකව පහසුවක් තිබෙනවා ඒ භාවනාව સિદ્ધ කරගෙන යන්නට. එතකොට මේ භාවනාව සිදු කිරීමේදී අපි කලින් සිහිපත් කළා වගේ පළමුව Tamanට මෛත්‍රිය පමුණවා ගැනීම තුළ අපි සිදු කරන දේ තමයි අර තමාව ආදේශ කොට තබනවා අනිත් අයට මෛත්‍රී කරන්නට. එතකොට තමාව ආදේශ කොට තබනකොට එමගින් සිදු කරන දේ තමයි තමන් කැමති යම් විදිහකටද ඒ බඳු ලෙසම අනිත් අයටත් ඒ ඒ ආකාරයට ඔවුන් කැමති දේ සිද්ධ වේවා කියලා හිතන ප්‍රාර්ථනා කරන යහපත කැමති බව තමයි එමගින් සිදු කරනු ලබන්නේ. එතකොට ඒ තමන්ට සහ අනුන්ට කියන මේ සියලු ලෝකයට මෛත්‍රී කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුනා පළවෙනි දවසේදී එක සිද්ධ කරන ආකාරය. දැන් අපිට පුළුවන් මේ මෛත්‍රිය විවිධ ක්‍රමවලට විවිධ ස්වරූපයන්ගෙන් අපිට පතරවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කොහොමද අපි ඒ ආකාරයට විවිධ ක්‍රමයන්ට විවිධ ස්වරූපයන්ගෙන් මේ මෛත්‍රිය පතරවනු ලබන්නේ? එතකොට අපි මේ මෛත්‍රිය විවිධ ක්‍රමවලට පතුරවනකොට කෙනෙකුට පුළුවන් ප්‍රදේශ වශයෙන් මෛත්‍රිය පතුරවන්නට. මෙත්සිත කියන එක ප්‍රදේශ වශයෙන් පතුරවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙත්සිත කියන එක පතුරව ඇතිරවීමේදී විශේෂයෙන්ම දිශා වශයෙන් පතුරවන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මෙත්සිත කියන එක පුද්ගල භාව වශයෙන් පමුණු පැතිරවීමේ හැකියාවක් තියෙනවා. මේ ඕනෑම ක්‍රමයකට මෛත්‍රී සිත Tamanට පතුරවන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මොකද්ද මෛත්‍රී සිත දිශා වශයෙන් පැතිරවීම කියලා කියන්නේ? පළමුව කෙනෙක් Tamanට ඊටාම හොඳින් මෛත්‍රී කරගෙන තමාව ශක්තිමත් ආදේශකයක් කොට පවත්වා ගන්නවා. භාවනාවේ තිබෙන මූලිකම අංගය තමයි මේ දේ තමන්ට මෛත්‍රී කරගන්නවා කියන එක තුළ ආදේශකයේ ශක්තිමත් කර ගැනීම ඒක ඊටාම පැහැදිලි කර ගැනීම. ඒ සඳහා අපි භාවනාව පටන් ගන්නකොටම ඒ මූලික අංගයන් පිළිබඳව මීට පෙර අපි කතා කරලා තියෙනවා. තුන්රුවන් කමා කර ගැනීම ආදී සිද්ධ කරලා පූර්ව කෘත්‍ය සම්පාදනය කරගෙන පහසු ඉරියව්වකින් වාඩි වෙලා අපි මේ භාවනාවට අවශ්‍ය පරිසරය සකස් කරගෙන භාවනාව ආරම්භ කරනවා. මෙහිදී පළවෙනියටම තමන්ට මෛත්‍රී කර ගැනීම තමයි සිද්ධ කරනු ලබන්නේ. ඊට පස්සේ තමන්ට මෛත්‍රී කරගෙන තමන් අවට සිටින සත්වයින් තමන්ගේ කාමරේ නම් තමන්ගේ කාමරයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ඒ සත්වයින්ට මෙත් සිත පතුරවනු ලබනවා. ඒ වගේම මේ ගෘහයෙහි සිටින, gedara සිටින සියලු සත්වයන්ටත් මෛත්‍රී සිත පතුරවනවා. මේ gedara සිටින්නා වූ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා කියලා ඒ අයටත් මෛත්‍රිය පතුරවනවා. දැන් මේ මෛත්‍රිය පැතිරවීමේදී හොඳට ඒ gedara සිටින අය අරමුණු කරමින් ඒ gedara සිටින පුද්ගලයන් පුද්ගලය හැම දිනම අරමුණු කරන්න. සමහර වෙලාවට එක gedaraක හිටියත් සමහර වෙලාවට අදහස් පරස්පරතාවයන් නිසා මිනිසුන් අතර ගැටීම් තියෙනවා එක එක ආරවුල් තියෙනවා එක පවුලක ජීවත් වුණත් එතකොට මෙන්න මේ ආරවුල් තිබුණා Taman දක්ෂවන්නට ඕනේ මේ ප්‍රදේශ වශයෙන් सिद्ध කරනකොට ඒ පිළිබඳව නොතකා ඒ අයගේ යහපත කැමැති බව තමාගේ සිත තුළ උපදවන්නට ඒකට ඊටාම ශක්තිමත් හිතක් තියෙන්නට ඕනේ එතකොට මේ ශක්තිමත් හිතක් එතනදී Tamanට එන්නේ නැත්නම් ඒ ප්‍රදේශ වශයෙන් මේ භාවනාව එතන කරන එකේ තේරුමක් නැහැ. අන්න ඒ නිසා අපි ඒක ඉදිරියේදී කතා කරමු. ඒ වගේ වෙලාවකදී අපි කොහොමද භාවනාව නිවැරදි මාවතකට යොමු කරගන්නේ කියලා. සමහර වෙලාවට gedara ඉන්නකොට සමහර වෙලාවට gedara ඉන්න පවුල පවුලේ සමාජිකයන් දෙදෙනෙක් අතර අරුබුදයක් තිබුණොත් එක්කෙනෙක් මෛත්‍රී භාවනාවට පෙළඹුණාම පටන් ගත්තොත් එහෙම දැන් අනිත් කෙනාට එකපාර හිත මෛත්‍රී කිරීමට හිත දැසගන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මගහැර යන්න එපා. මගහැර යන්නට එපා. ඒ වගේම තමයි ගමේ අයට ඊට පස්සේ මෛත්‍රී කරන්න පටන් ගත්තොත් ඒක මගහැර යන්නට එපා. එතනට අපේ සිත කර්මන්නේ කරගන්නට ඕනේ. ඒවලට ක්‍රම තිබෙනවා. ඒකට අන්නේ හේතුව නිසා අපි ඒක ඉදිරියේදී කතා කරමු. නමුත් දැන් අපි ඒක පසකින් තබලා අපි මේ දිශාවසෙන් පැතිරවීමට අවධානයක් යොමු කළොත් අපි මෛත්‍රියේ පතුරවනවා ඉස්සෙල්ලාම දැන් ප්‍රදේශ වශයෙන් පැතිරවීමේදී අපි Tamanට මෛත්‍රී කරගෙන තමා අවට සිටින අයට මෛත්‍රී කරලා තමන්ගේ නිවසේ සිටින අයට මෛත්‍රී කිරීම දක්වා. එතකොට ඒ නිවසේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ඒ අයට මෛත්‍රී කරනවා. ඒ වගේම ගම්වැසි සියලුම දෙනාත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා මේ ප්‍රදේශවැසි සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා දැන් අපි කලින් කතා කළා වගේ මේක මේ වචන ටිකක් නෙමෙයි වචන ටිකකින් ඔබට ගිහිල්ලා අර තමාගේ යහපත තමන් කැමති වුණා වගේ ඒ දේම අනුන් වෙත සම්ප්‍රේෂණය කිරීමක්. ඒක හරියට තමන්ට වැටහෙන්නට ඕනේ. මම වගේ මේ අය කැමති මෙහෙම වෙන්න අනේ ඒ ඔවුන්ට ලැබේවා කියන ඒ මෙත්තා භාවය, මෛත්‍රී සහගත සිත අපි තුල දියුණු වෙන්නට ඕනේ. එහෙම නැතුව අපි කරන එක තේරුමක් නැහැ. ඒ නිසා අපේ හිත ප්‍රබලව ඒ පැතිරෙමින් යන්නට ඕනේ තමන්ගේ ඉඳලා ඒ මණ්ඩලාකාරව තමන් ඉඳලා වටේට පැතිරලා යන්නට ඕනේ ගමන්ට යවට ප්‍රදේශවල ඊට පස්සේ මේ රටේ සිටින සියලුම දෙනාම ඊට පස්සේ මේ ලෝකයේහි සිටින සියලුම දෙනාම එතකොට මේ අනිකුත් සියලු ලෝකවල සිටින සියලු සත්වයෝ ඊට පස්සේ මේ සක්වලවල් වල අනන්ත සක්වලවල් වල සිටින සියලුම සත්වයෝ ඊට පස්සේ ආපහු අපි ආපහු මුලට ගන්නවා තමා වෙත ඔක්කොම හකුලවලා ආපහු තමා වෙතින් ආපහු මුළු අනන්ත ලෝකයටම අනන්ත විශ්වයන්ට අපි මේ මෛත්‍රී භාවනාව මේ විදිහට පතුරවනවා. එතකොට තමා වෙත තමාගෙන් අනුන්ට නැවත ලෝකයෙන් තමා වෙත මෙන්න මේ ආකාරයෙන් අපි මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට පටන් ගන්නවා. මේ තමයි ප්‍රදේශ වශයෙන් මෛත්‍රී කිරීම ප්‍රදේශ වශයෙන් අපි භාවනාව කරන්නේ අන්න ඒ විදිහට. ඊට පස්සේ ප්‍රදේශ වශයෙන් ඒ විදිහට භාවනාව දියුණු කරන එක අපි सिद्ध කරගෙන යනකොට අර විදිහට අපිට ගැටීම් නිස්සිත පුද්ගල චරිත ඔය අතර මතුවෙනවනම් එතකොට අපි මොකද කරන්නේ? එතකොට මේ ක්‍රමය මදකට පසකින් තබනවා. ඒ ක්‍රමය මදකට පසකින් තබනවා. පසකින් තබලා අපි පාවිච්චි කරන වෙනත් ක්‍රමයක්. මොකක්ද ඒ ක්‍රමය? අපි මෛත්‍රී කරන චරිත විදිහට පුද්ගලානුබද්ධ විදිහට. එතකොට පුද්ගලානුබද්ධ කියලා කියනකොට Tamanට මෛත්‍රී කරගෙන ගරු භාවනීය ගුරුවරයෙක් ඒ වගේම දෙමව්පියන් වැනි චරිත අරමුණු කරගෙන සමහර විට සමහර දරුවන්ට දෙමව්පියන් පිළිබඳව අමනාපකම් තියෙන්නට පුළුවන්. දෙමව්පියන්ට දරුවෝ පිළිබඳව අමනාපකම් තියෙන්නට පුළුවන්. එබඳු අවස්ථාවල ඒ චරිතය මේකට මැදි කරගන්නට එපා ඒක මන්ත්‍රයට පසකින් තබන්න. තබලා තමන් ගරු කරන චරිතයක් තියෙනෝනේ. අන්නේ ගරු කරන චරිතයක් අරගෙන ඒ චරිතය වෙන් කරගෙන ඒ චරිත ඒ චරිතයට මෛත්‍රී කරන්න. ඒ චරිතයට මෙච්චිත පතුරවන්න. එතකොට ඒ චරිතයට මෙච්චිත පතුරවනකොට අපිට ඒ චරිතයට පහසුවෙන් මෙත්සිත පතරවන්නට පුළුවන් මොකද අපි ගරු කරන චරිතයක් නිසා. එතකොට අපි ඒ පුද්ගලයාව අරමුණු කරලා දැන් මේ මෛත්‍රිය මෙතනදී පුද්ගලානුබද්ධයි. කියන්නේ පුද්ගලයෙක් තමයි අපි අරමුණු කරන්නේ. එතකොට දැන් තමන්ගේ ගුරුවරයා අරමුණු කරගත්තා නම් හොඳින් තමන්ට මෙත් වඩාගෙන අනේ ගුරුවරයාත් නිදුක් නිදුක් වේවා ගුරුවරයා නිරෝගී වේවා ගුරුවරයා සුවපත් වේවා ගුරුවරයා දුකෙන් මිදේවා ඒකට ගුරුවරයා අරමුණු කරගෙන ගුරුවරයාට ඒ තමන් මෙන්ම මේ මෙබඳු ස්වභාවයටපත් වේවා කියලා අපි ගුරුවරයාගේ පිළිබඳව ගුරුවරයා අරමුණු කරගෙන මෙත්සිත දියුණු කරනවා. ඒ පුද්ගලයා අරමුණු කරගෙන මෙත්සිත දියුණු කිරීම ඊටාම වැදගත් දෙයක්. ඇතැම් බොහෝ විට ඒ අපේ සිත බල සම්පන්න වෙනකොට ඒ සිත පවා බලපානවා ඒ පුද්ගලයාව යහපත් කරන්නට තරම්. ඒක මෛත්‍රී සහගත සිතක තිබෙන සුවිශේෂ හැකියාවක්. එතකොට මේ විදිහට අපි ඒ ගුරුවරයා අරමුණු කරගෙන ගුරුවරයා වෙත නැවත නැවත අපිට මෙත් සිත හොඳට පුරුදු වෙනකන් අපි ගුරුවරයා වෙත මෛත්‍රී කරනවා. ඊට පස්සේ ගුරුවරයා වෙත මෛත්‍රී කරලා දැන් තමන්ට ප්‍රේමනාප තමන්ට තමන්ගේ අහලුවන් ඉන්නවා. මෙතනදී සභාගය තෝරගන්නේ නැහැ. සභාගය කියලා කියන්නේ දැන් මේ ඒ කියන්නේ දැන් තමන්ට ඊටමත් ප්‍රේමනාප කියනකොට දැන් තමන් බොහොම අපි ලෞකික බැඳීම් පැත්තෙන් අපි බැඳීම් සහිත පුද්ගලයෝ බැඳීම් සහිතයි කියනකොට රාග වශයෙන් බැඳෙන පුද්ගලයෝ ඒ චරිත මෙතන මැද්දට ගන්නෙ නැහැ මොකද මෛත්‍රිය කියන එක රාගයට බොහොම ආසන්නව යන්න පුළුවන් කමක් තියෙනවා එනිසා ඒ චරිතත් අපි බොහොම නුවණින් දැනගෙන පසකින් තබලා තමයි මේක පුරුදු කරන්න පටන් ගන්න. එතකොට මෙතනදී ඊළඟට අපි ගන්නවා අපේ ප්‍රියමනාප අපිත් එක්ක හිතවත් යහළුවන් අපි තෝරගන්නවා. ඊට පස්සේ ඒ අයට මෙත් වඩනවා. ඒ යහළුවන් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා අපි මේ යහළුවන් වෙත මේ මෛත්‍රී සිත පතරවනවා Taman සහ ඒ අහලුවන්නට මෛත්‍රිය සිද්ධ කිරීම විදිහට. ඊට පස්සේ ඒ විදිහට සිද්ධ කරලා මධ්‍යස්ත පුද්ගලයා ඔබ දන්න හෝ ඔබ හඳුනන හෝ ඔබේ මධ්‍යස්ත පුද්ගලයන් අරමුණු කරගෙන ඊට පස්සේ ඔබ ඒ මධ්‍යස්ත පුද්ගලයන්ට මෛත්‍රී සිත පතරවනවා. ඒ සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙතින් මෙදෙත්වා ඒකට මේ ටික අර වචනයකට සීමා නොවි ඒ සියලු පුද්ගලයන් පිළිබඳව මෙත්සිත පතරවනකොට දැන් බොහෝ අවස්ථාවක මේක නැවත නැවත හිතට ප්‍රගුණ කරනකොට නැවත නැවත හිතට මේක පුහුණු කරනකොට Tamange හිත බොහොම අර රළු වෙලා තිබෙන හිත බොහොම සියුම් ස්වභාවයකටපත් වෙනවා. එතකොට කළු ගලක් වගේ තියෙන සිත මෘදු මොලොක් සිතක් බවටපත් වෙනවා. එතකොට අතහරින්නට බැරි දේවල් නැහැ. ගැටීම් ස්වභාවය අඩු වෙලා යන්න පටන් ගන්නවා. යම් යම් සිද්ධි පදනම් කරගෙන අපිට යම් යම් ගැටීම් තිබුණා නම් ඒ ගැටීම් නිස්සිත ස්වභාවය අපේ සිතෙන් අඩු වෙලා යන්න පටන් ගන්නවා. අන්න ඒ ගැටීම් නිස්සිත ස්වභාවය අපේ සිතෙන් අඩු වෙන්න පටන් ගත්තට පස්සේ අපිට පුළුවන්කම තියනවා ඊට වඩා තව ටිකක් එහාට ගිහිල්ලා දැන් අර අපේ ගැටීම් සහිත භාවයන් තිබුණු පුද්ගල චරිත අරගෙන ඒ පුද්ගල රූපයන් අරමුණු කරගෙන ඒ පුද්ගලයන් වෙතත් මෛත්‍රිය පතුරවනවා. එතකොට ඒ පුද්ගලයන් වෙත මෛත්‍රිය පතුරවනකොට අර ගැටීම් සහිත පුද්ගල භාවයේදී අර ගැටුණු හේතු ගැටුණු ලක්ෂණ ඒ දේවල් වලට හිත යන්නට නොදී අපි ඒ අය පිළිබඳව මෛත්‍රී සිත ඇති කරගන්නවා. සමහර විටක සමහර චරිත තියෙන්නට පුළුවන් අපිට විශේෂයෙන් මේ අය පිළිබඳව අකමැත්තක් ගොඩනගෙන සමහර විට අපිට කරපු අපරාධයක් අපිට කරපු වරදක් අපිට කරපු බොහොම බරපතල මේ නොකටයුතු දෙයක් නිසා අපේ හිතේ බොහොම දැඩි ගැටීමක් තියෙන පුද්ගල චරිත වන්නට පුළුවන්. අන්න එතකොට ඒ අයට මෛත්‍රී කරන්න පටන් ගත්තාම එකපාර හිත නැමෙන්නේ නැති වෙනකොට අර විදිහට පටන් අරගෙනත් අපි ක්‍රමානුකූලව ඒක වෙත සමීප වෙලත් ඒක අපේ හිතට ඒ අරමුණට මෛත්‍රී පතරවන්නට තරම් ප්‍රබල වෙන්නේ නැත්නම් අපිට ක්‍රම දෙකක් තියෙන අනුගමනය කරන්න. පළවෙනි එක තමයි ඒ පුද්ගල චරිතය తాවකාලිකව අමතක කොට දැමීම. දෙවෙනි එක තමයි අපි මේ පුද්ගල චරිතයේහි ඒ ඒ පිළිබඳව අපිට ඇනීලා තියෙන විෂකටුව ගලවා ඉවත් කිරීම කියන එක. ඒකට ඒක විෂකටුව ගලවලා ඉවත් කරනවා කියලා කියන්නේ අපිට ඒ වගේ අමනාපකමක් මතුවෙන තැනක අපේ හිතේ තරහස් හිතක් ඒ විදිහට වෛරී සහගත හැඟීමක් ඇති වෙන තැනක අපි අතුලාන්තයට ගිහිල්ලා බලනවා කොහොමද මට මට ඇයි මේ පුද්ගලයා ගැන තරහක් ඇති වෙන්නේ එතකොට තරහ කියලා කියන්නේ ද්වේෂය කියලා කියන්නේ බොහොම ආදීනව සහිත දෙයක් මේ පුද්ගලයා පිළිබඳව තියෙන වෛරය මට සසරට යන්න පුළුවන් කමක් තියෙනවා අද මේ පුද්ගලයා මෙබඳු වරදක් කළාට ඊළඟ ජීවිතේ බොහොම හොඳ කෙනෙක් වන්නට පුළුවන්. හැබැයි මේ වෛරී ගතිය නිසා මම ඊළඟ ජීවිතෙත් ඔහුට වෛර කළොත් එතකොට මම ඊටාම හොඳ පුද්ගලයෙකුට වෛර කරන නරකක් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දේවදත්ත හාමුදුරු බුදුහාමුදුරුවන්ට අපරාධයන් සිද්ධ කළා. ඒ කලේ සසරේ බැඳගත්ත වෛරය නිසානේ. ඒක මේ ජීවිතේදීත් අතහැර ගන්නට බැරි වුණා. එහෙනම් මට මේ ස්වභාවය නිසා මට මේක අතහැර ගන්නට බැරි වුණොත් එහෙම සසරටත් මේක මට බලපාන්නට පුළුවන්. අන්න ඒ විදිහට අපි ඒකේ ආදීනවය පෙන්වා දෙනවා. ඊට පස්සේ තරහේ පැවැත්මට හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ පුද්ගල සංඥාව. මේ මේ අහවල් මිනිස්සයාමයි කියන එක. අපි ඒක දකිනවා කෙලෙසයක් විදිහට. පුද්ගලයෙක් විදිහට දකින්න නැතුව මේ රාගයේ තිබෙන ක්‍රියාත්මක වීමනේ මම මේ පුද්ගලයෙක් කියලා දැක්කට මෙතන තියෙන්නේ රාග සිතක ස්වභාවය. මෙතන තියෙන්නේ ද්වේෂසිතක ස්වභාවය. මෙතන තියෙන්නේ මෝහසිතක ස්වභාවයනේ. එතකොට මටත් රාගය ප්‍රහීන වෙලා නැහැනේ. මටත් ද්වේෂය ප්‍රහීන වෙලා නැහැ. මෝහය ප්‍රහීන වෙලා නැහැ. එහෙමනම් ඒ සිත රාග, ද්වේෂ, මෝහ සහගත සිත ඕනෑම මොහොතක ඒ මට්ටමට මොහු කුරා යෑමේ හැකියාව මගේ පැත්තෙනුත් තියෙනවා. මෙල්ල කරගත යුත්තේ සිත. එයාට පුළුවන් කමක් ලැබුණේ නැහැ එයාගේ සිත මෙල්ල කරගන්න. නුවණැත්තෙක් විදිහට මම ද්වේෂයෙන් අන්ධ වෙනවා කියලා කියන්නේ මටත් බැරි වෙනවා කියන එක මගේ සිත මෙල්ල කරගන්න. එනිසා මම සිත සංවරයටපත් කරගත යුතුයි කෙලෙස්යයි හික්මවා ගත යුත්තේ. පුද්ගලයෙක් පුද්ගලයෙක් කියලා දැක්කට මෙතන තියෙන කෙලෙස් ධර්මයක්නේ මේ රූපේ පුද්ගලයෙක් නෙවෙයිනේ කියලා අපි හොඳට අර කෙලෙස්යක ස්වභාවය පිළිබඳව කෙලෙස් සහිත සිතෙහි තිබෙන ප්‍රතිවිපාකයේ පිළිබඳව අපි හොඳට නුවණින් කල්පනා කරලා බලනවා. මේ විදිහට නුවණින් කල්පනා කරලා අපි ඒක තේරුම් ගන්නකොට පින්නතුනේ අපිට ඒ පිළිබඳව තිබුණා නම් වැරදි සහගත හැඟීමක් වැරදි සහගත දෙයක් අපිට ඒක අඩු කරලා තුනී කරලා සැස දමන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඊට පස්සේ අපිට පුළුවන් අන්න ඒ චරිත වෙත මෛත්‍රී සහගත සිත පතරවන්නට. ඒක ඊටාම ප්‍රායෝගිකව එතකොට මේ මෛත්‍රිය භාවනාවක් විදිහට අපිට ඒ චරිතයන් වෙත පැතිරවීමේ හැකියාව තියෙනවා. එහෙම නැති වුණොත් අපිට ඒක නිවැරදිව පතරවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහෙනේ. අපිට තාම ප්‍රායෝගිකව ඒක පතරවන්නට පුළුවන්කම තියෙන්නේ අර විදිහට අපි ඒ පිළිබඳව නිවැරදිව අවධානයක් යොමු කරගෙන අපේ සිතෙන් ඒක පැතිරුවොත් විතරයි. ඒක වචන මාත්‍රයක් විදිහට නිකම්ම කියලා දිශා වශයෙන් පැතිරුවයි කියලා මේ ප්‍රදේශ වශයෙන් පැතිරුවයි කියලා තේරුමක් ඇත්තේ නැහැ. ඒ ඒ ප්‍රදේශවාසී සියලු දෙනා කෙරෙහිම Tamange පැතුරු මෙත්සිතක් තියෙන්නට ඕන. ඒ මෙත්සිත තමයි එතනදී වැදගත් වෙන දේ. ඒ මෙත්සිත එක්කෙනෙකුට විතරක් තිබිලා අනික් කෙනාට නැති වෙලා තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ පැතිර වීමක් කරනකොට ඒකට අපි කියනවා පරණ කියලා. ඒ පරණතාවය ගේන්නට පුළුවන්කම තියෙන්නේ මෙත්සිත බොහොම ශක්තිමත් පුද්ගලයෙකුට. එහෙම නැත්නම් ඒක වචන ටිකක් විතරක් වෙනවා. අන්න මේ මෙත්සිත ශක්තිමත් කරගන්නට අර විදිහට ඔබේ හිතට උත්සාහවත් කළ යුතු ඔබේ හිත භාවිත කළ යුතු තව අංශයන් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න. ඊට පස්සේ පුළුවන් දිශා වශයෙන් මෛත්‍රිය පතරවන්නට. සතර දිශාවන්ට, සතර අනු දිශාවන්ට, උඩ දිශාව සහ යට දිශාව කියන මේ දස දිශාවැසි සියලු සත්වයන්ට මෛත්‍රිය පතරවන්නට පුළුවන්. එතකොට තමන්ට මෛත්‍රී කරනවා, තමන්ට මෛත්‍රී කරලා නැවත පෙර දිසා වැසි සත්වයින්ට නැගෙනහිර දිසා වැසි සත්වයින්ට මේ සිත පතුරවනවා. ඊට පස්සේ නැගෙනහිර අනු දිසා වැසි සත්වයින්ට මෛත්‍රිය පතුරවනවා. මෙන්න මේ ආදී ලෙස දිසා අනු දිසා වාසී සියලු සත්වයන් අරමුණු කරගෙන ක්‍රමානුකූලව වටේට මෛත්‍රිය පතුරවගෙන ගිහිල්ලා උඩ යට කියන දෙදිසාවන්ටත් මෛත්‍රී කරමින් ඊටාම හොඳින් මේ මෙත් සිතෙහි පැතිරීම සිද්ධ කරනවා. මේකත් පරණතාවයක් මේකත් පැතිරවීමක් එතකොට මේ මෛත්‍රී සිත මෙන්න මේ විදිහට අපිට Tamanට මෛත්‍රී කරලා මුළු අනන්ත විශ්වය දක්වාම ඒ වගේම නැවත තමා වෙතත් නැවත දිශාවන්ටත් නැවත තමා වෙතටත් මෛත්‍රී සිත පතුරවන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මෛත්‍රී භාවනාව මෛත්‍රී සිත පැතිරවීම සිදු කරනු ලබන්නේ. මෛත්‍රී සිත මේ විදිහට පතුරවනකොට අපේ සිත බොහොම මෘදු මොනොක් චිත්තයක් බවට පත් වෙනවා. මෘදු මලුත් චිත්තයක් බවට පත්වනවා වගේම නොඑක් ආලෝක සංඥාදී පවා දැర్శණය වන්නට පටන් ගන්නවා. ඒක භාවනාව බොහොම සියුම් වෙනකොට ඒකාග්‍රතාවයත් එක්ක ඒ ඒ පුද්ගලයන්ට වැටහෙන ස්වરૂපය වැටෙන ස්වභාවයන් වෙනස් කරන්නට පුළුවන්. ඊට පස්සේ අන්න ඒ ආලෝක ස්වභාවයත් අරමුණු කරගෙන අන්න එයත් සමග පැතිරවීම විදිහට මෛත්‍රී සිත පැතිරවීමේ හැකියාව තියෙනවා. එතකොට අප්‍රමාණ කොට අපරිමාණ වූ මෙත්තා සාගත සංඥාවක් පතරවමින් මෙත්තා චේතෝ විමුක්තිය ප්‍රතිලාභය කරන තැන දක්වාම එය අපිට පැතිරවීමේ හැකියාව තිබෙනවා මෛත්‍රී භාවනාව කියන දේ. එනිසා මෛත්‍රී පාදක ධාන උපදවන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ ආලෝක සංඥාවන් මූලික කරගෙන භාවනාව ප්‍රභාවිත කිරීම තුළ අපි භාවනාව කියන එක මෙන්න මේ වගේ දිශානතයකට යොමු කරගෙන භාවනා කරන්නට අවශ්‍යයි. මෙහිදී භාවනාව ප්‍රායෝගිකව භාවිත කරනකොට අපි මුලින්ම ගෘහ ගෘහ ජීවිතයක ගත කරන කෙනෙකුට මේ භාවනාවේහි ප්‍රායෝගික භාවිතයේ කොතෙක් දුරකටද තියෙන්නේ කියන එක පිළිබඳව වෙනම හඳුනා ගන්නට යෙදුණා. නිසා දැන් මෛත්‍රී භාවනාව උනත් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව යෙදෙන්නේ නැහැ. අර සම්පූර්ණම ධ්‍යාන උපදවන තැන දක්වාම කාය විවේකයේ සපයාගෙන ඒ තැන දක්වා සිද්ධ කරනවා කියන තැනට ඔබේ මනස සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් නම් වඩා හොඳයි කාය විවේකයේ සපයාගෙන. හැබැයි මේ දිනදා කාම්භෝගී ඔබේ සාමාන්‍ය ජීවන රටාවත් එක්ක ඔබට වගකීම් යුතුකම් වලින් බැඳිලා ඔබට ඒ කටයුතුත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙමින් මේ දේවල් සිද්ධ කරන්න යනකොට අර මෛත්‍රී සමාධියක් පවත්වාගෙන ඒ තුලින් උපදවගත්ත ධානා පවත්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එනිසා ඒතන දක්වා ඔබ භවනාව භාවිත කරන්නට උත්සාහ ගැනීම කියන එක ප්‍රායෝගිකව කාලය අපතේ දැමීමක් වන්නට පුළුවන්. කාලය අපට දැමීමක් යන භාවනා කිරීම කිසිසේත්ම අපට යන්නේ නැහැ. හැබැයි අපේ ඉලක්කය වෙත අපිට ළඟාවන්නට තිබෙන කාලය අපි මෛත්‍රී භාවනාව වඩලා විතරක් නතර වෙන්න නෙමෙයිනේ අපි යන්නේ මෛත්‍රී භාවනාව දියුණු කිරීම තුළ ඒ චිත්ත ඒකාග්‍රතාවයම පාදක කරගෙන අපි නිර්වාණ අවබෝධය සඳහා තමයි මේ ප්‍රතිපදාව පුරාගෙන යන්නේ. නමුත් අපි හැමදාම අපේ භාවනාව කියන දේ නතර කරන්නේ මෛත්‍රිය කියන තැනින් විතරනම් අපි භාවනාව එතනට කොටු කරලා නම් එහෙනම් අපි ඒ දෙයින් අපිට අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය සාධනය කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෛත්‍රිය කියන එක ප්‍රධාන වශයෙන් ඔබ කාය විවේකයේ සැලසෙන යම් කාල පරිච්ඡේදයක ඊටාම ප්‍රබල ලෙස ප්‍රගුණ කරන්න. කාය විවේකයේ සැලසෙන දවසක දෙකක තුනක හෝ සතියක වන්නට පුළුවන් දෙකක වන්නට පුළුවන් ඒ ලැබෙන කාල පරිච්ඡේදයක් තුළ මෛත්‍රිය කියන එක ඉතාමත් ප්‍රබල ලෙස ඔබේ ජීවිතය පුරාවටම ප්‍රගුණ කරන්න. එතකොට මේ ප්‍රගුණ වීමත් එක්ක ඉතාමත් ප්‍රබල ලෙස ඔබ මෛත්‍රී සාගත සිතක වාසය කිරීමත් එක්ක ඒ ප්‍රබලව ඒක දියුණු කිරීමත් එක්ක ඊට පස්සේ ඔබ ක්‍රමානුකූලව අරගෙන යන්න එදිනෙදා ජීවිතේ කටයුතු කරන්න පටන් ගත්තාම අර ඉක්මනට ඒ සමාධිය වෙත ළඟා වෙන්න පුළුවන් විදිහට මෛත්‍රී සාගර සිතෙන් ලබාගත් චිත්ත ඒකාග්‍රතාවයට ඉක්මනින් එතෙන්ට ඔබට හිත තැබුසෙනින් එතෙන්ට යන්න පුළුවන් වෙන විදිහට ඒක නැවත නැවත භාවිත කරලා එතනට පුරුදු කරන්න හිත. ඊට පස්සේ ඉඳගෙන මුළු සමස්ත ලෝකයේතම එක මොහොතක් ඔබ මෙත්සිත පතරවමින් වාසය කරන්න එක විනාඩි 5ක් 10ක් 15ක් ඔබට ඉඳ කාලය සැලසෙන විදිහට පැයක් දෙකක් වුණත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒ චිත්ත සමාධියත් එක්කම ඔබට ඒ ඒ ඒ සිතේ අනිත්‍යතාවය දකින්න පුළුවන් නම් එතනට ඔබ එන්න. එහෙම නැතිනම් ඔබ මේ ස්කන්ධ ධර්මයන්ගේ උදේවැය මෙනෙහි කරන තැනට නැවත ඔබේ සිතපත් කරගන්න. අර චිත්ත ඒකාග්‍රතාවයේ පාදක කරගෙන එතකොට පුළුවන්කම තියෙන අපිට ඒ ධර්මයන් පිරිසිදු දකින්න. ඊට පස්සේ ඒක අප්‍රකටව යනකොට අර විදර්ශනාව තුළ අර සමාධි මට්ටම අඩු වෙලා යනකොට ආපහු විදර්ශනාව පැත්තට හිතන එක නතර කරලා අර මෙත්සිත නැවදොරටත් තහවුරු නැවත තවදොරටත් තහවුරු කරගන්න මේ විදිහට ඒ සමත භාවනාව සහ විපස්සනා භාවනාව කියන මේ දෙකම ඔබට පුළුවන්කම තියෙනවා එකට දියුණු කිරීමක් කරගෙන යන්න. එතකොට එකට මේ භාවනාව දියුණු කිරීමක් කරගෙන යනකොට ඒක ප්‍රායෝගිකව ඊටාම පහසුවෙන් ඔබේ ජීවිතයට අවශෝෂණය කරගන්නට පුළුවන් මේ පැති දෙකම. මේ පැති දෙකම සිද්ධ කරන්නට පුළුවන්. ඒ කියන්නේ සමතේ පැත්ත සහ විපස්සනාව පැත්ත කියන මේ දෙපැත්තම ඔබට ඊටාම මධ්‍යස්ථ ලෙස අරගෙන මේක ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ ඒ ප්‍රායෝගික භාවිතය තමයි අපි පුරුදු වෙන්නට ඕනේ. එතකොට මෛත්‍රී පාදක සමාධිය අපිට එතනට පාදක කරගන්නට පුළුවන්. මම මේ භාවනාව පිළිබඳව පැහැදිලි කරලීමේදී මම ලොකු උත්සාහයක් ගන්නෙ නැහැ. මෛත්‍රියේ පාදක කරගෙන සමතේ පැත්තෙන් ගිහිල්ලා කොහොමද ධ්‍යාන උපදවන්නේ කියන කරුණ විස්තර කරන්නට මොකද ශ්‍රාවක පක්ෂයේහි පොදු පැවැත්ම වෙන්නේ සාමාන්‍ය ලෞකික මේ පැවැත්ම තුල වාසය කරන නිසා කියන්නේ ගොඩක් අහන පිළිසෙ පැත්ත නිසා අර පැත්තට කාලය කැපකිරීමක් කරන්නේ නැතුව සමතේ සහ විපස්සනාව කියන දෙයට මේ දේ පාදක කරගන්නේ කොහොමද කියන එකත් එක්ක පැහැදිලි කිරීමක් විදිහටයි කරන්නේ. ඒකට මේක ප්‍රායෝගිකව කරනකොට බොහෝ දෙනෙක් ඇති කරගන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය තමයි අර විපස්සනාව සහ මෛත්‍රිය කියන එක අතර තියෙන විෂමතාවය ප්‍රශ්න කරමින් ඒක ගැටලුවක් කරගන්නවා. ඒ කියන්නේ දැන් අපි නිස්සත්ව නිජීව ශුන්‍යෝ කියන විපස්සනාව තුළදී කතා කරන්නේ එහෙනම් කොහොමද සියලු සත්වයෝ නිදුක් වේවා කියන්නේ කියලා අර ඒක ප්‍රශ්න කරන්නට පෙළඹෙනවා. මෙතන මේක භාවිත කරන සමතය කියලා කියන්නේ ඒක භාවිත කරන ක්‍රමය. විපස්සනාව කියලා කියන්නේ යථාභූත ඥාන දර්ශනය. එතකොට මේක පාවිච්චි කරන්නේ චිත්ත ඒකාග්‍රතාවය සකස් කර ගැනීම සඳහා. මේක සම්මුති වචී සත්‍ය මත වචී සත්‍ය මත පදනම්ම යන දෙයක්. දැන් සත්‍ය දෙකක් තියෙනවානේ සම්මුති සත්‍යෙත් නැතිනම් වචී සත්‍ය සහ පරමාර්ථ සත්‍යය. විපස්සනාවේදී අපි පරමාර්ථ ධර්මයන් තමයි සම්මර්ෂණය කරන්නේ. ඒක පරමාර්ථ සත්‍යය. හැබැයි පරමාර්ථ සත්‍යය සහ වචී සත්‍ය කියලා කියන මේ දෙකම විලෝමණය වෙන්න බෑ. මේ දෙකටම අනුලෝම තමයි අපේ ඥානෙ තියෙන්නට ඕනේ. ඒකට මෛත්‍රී භාවනාව කරනකොට ඒක අපි අර සම්මුති සත්‍ය තුල ඉඳලා කතා කරනවා. ඒතකොට සම්මුති සත්‍ය තුල කතා කරලා ඉඳලා කතා කරන නිසා අපි මේ විදිහට මේ අපි සියලු ස්කන්ධ නිරුක්තියවා කියන්න බෑනේ නේද? එතකොට අපි මේ විදිහට ඒක සම්මුති විදිහෙන් අපි මේ භාවනාව කරන. ඒකෙන් බලාපොරොත්තු වෙන අර්ථය අපි දන්නවා චිත්ත ඒකාග්‍රතාවය කියලා. ඊට පස්සේ ධර්මතා පිළිබඳව අපි මානසිකාරය කරන්න පටන් ගත්තාම එතන අපි අරක ගැටලුවක් කරගන්න නැතිව අපි මේ ධර්ම ලක්ෂණයන් ස්කන්ධ ධාතු ආයතන ලක්ෂණයන් පිළිබඳව විපස්සනාව වඩනවා එක එතකොට අපිට ඒ පැත්තෙන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ දෙක එකට සම්මිශ්‍රණය කරගන්න ගියොත් එතනදි ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා කොයි වෙලාවකවත් මෛත්‍රී භාවනාවේදී පාදක කරගත්ත අරමුණ විපස්සනාවට භාජනය කරනවා කියන තැනකින් යන්න එපා. එතන නෙමෙයි අපිට විපස්සනා වැඩි යුතු තැන ගැටලුව තියෙන්නේ අපිට ඇහැට රූප පේනවා කනට ශබ්ද ඇහෙනවා නාසයට ගඳ සුවඳ දැනෙනවා මේ අරමුණු වල අපිට සත්පුද්ගල බව ගොඩනගෙන තැන තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා අන්න එතනින් මේ ගැටලුව निराකරණය කරගන්න විපස්සනාව සඳහා ඒ තැන්වල නුවණ පවත්වන තැනට ඒක පාදක කරගන්න මෙත්සිත කියන එක එක වෙනමම වශී සත්‍ය තුළ පදනම් කරගෙන යන භාවනාවක් විදිහට සම්මුතිය තුළ පවත්නා දෙයක් විදිහට ඒක භාවිත කරන්න. එතකොට අන්න ඒ විදිහට මේ භාවනාව ඔබට ගොඩාක් ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රායෝගිකව දියුණු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. මෛත්‍රී භාවනාව ඔබේ ජීවිතයට අවශ්‍ය වන දෙයක් විදිහට බොහෝ ආනිසංසදායක භාවනාවක් මෛත්‍රී භාවනාව. ඒ නිසා අත්නොහැරගෙන මෙත්සිත පතරවන්න මෛත්‍රී භාවනාව කියන දේ ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි කල්පනා කරගන්න මේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේදී ඔබ මේ මෛත්‍රී භාවනාව පිළිබඳව මේ විදිහට ශ්‍රවණය කරගන්නට යෙදුනේ මේ ශ්‍රවණය කරගන්නට යෙදුණු කුසල ධර්මයන් තුළින් අපි ලබාගත් සීල කුසල ශක්තිය අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිස්සේම වේවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. ස්ථාන දිග්ගහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට මේ පින් සතුටින් සාධනාදීන් අනුමෝදන් වන්නට ලැබේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා ඔසානි විජේසිංහ මහත්මිය ඒ විජේසිංහ මහත්මයා සහ දියණියන් දෙපළ ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකයේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාතයෙන් අනුමෝදන් වන්නට ලැබේවා ඒ ඥාතීන්ට මේ පින් අමා මහ නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම මේ සියලුම කුසල ධර්මයේ දායකත්වයෙන් කටයුතු කරන රොෂාන විජේසිංහ මහත්මයාටත් විජේසිංහ මහත්මයා දියණියන් දෙපළ ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම මේ කුසලයේ නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්ප්‍රතිය සඳහාම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම හේතුපනිෂ්ඨය වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනකටම තෙරුවන් සරණයි. Thank you.